එයාට දුක් වේදනා වෙනවා. සැප වේදනාවක් වෙනවා. හරි. ඒක හරියනවද? මේකම නිශ්චිත හෝ සැප වේදනා, දුක් වේදනා කියන ඒවා තේරෙනවා නම් නේද? අර බලන්න කලින්ම කියනවා එයාට නිවනට කියන කනත් අය කරන්නේ නැහැ එහෙමද දෙන්නේ නැහැ. මේකත් කාටවත් ඒ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයේදී යම් ආකාරයක ගේහ නිස්සිත දෙකම නිස්සිත වූ දුක් වේදනාවක් හටගන්නේ නම් ආන්ගේ ප්‍රහාණය කරලා කියනවා දෙකම නිස්සිත වූ සෝමනස් වේදනාවයි හරි දෙකම නිස්සිත වූ සෝමනස් වේදනාවක් යන්තර හටගන්නේ නම් ඒක ඒක ප්‍රහාණය වෙන්නේ දෙකම නිස්සිත වූ සෝමනස්යෙන් ඒ කියන්නේ දර්ශනා අවබෝධයෙන් සෝමනස්යෙන් වැඩි කර ගන්නවා ඒක කලින් දැන් අර අර රහතන්‍යයන් කියලා කියන්නේ එහෙනම් තමයි අවශ්‍ය අවබෝධයේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මොකද මෙයාට විදර්ශනාවකින් දායක සෝමනස්සේ වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන විදර්ශනාවකින් දායකෙච්ච දෝමනස්සේ අග්‍රේමාවයි හරි නැයන් නැවත නැවත නැවත නැවත නැවත නැවත තව තවත් දර්ශනා කරමින් තව තවත් දර්ශනා කරමින් මොකද කරන්නේ අනේ දෝමනස්සේ දුරු කරගන්නේ අන්නර සෝමනස්ස වේදනාව වර්ධනය වුණොත් කොහෙද? උපකරණය නේද? මේ උපකරණයේ වර්ධනය වෙන්න ඕනේ. අපේ උපකරණයේ හැටියට එහෙම වෙන විදිහට සකස් කරන්න ඕනේ. එහෙම වෙන විදිහට සකස් කරන්න ඕනේ. ඉතින් විදර්ශනා කරගෙන කරගෙන කරගෙන බලන්න ඕනේ. මං කරන විදර්ශනා තුළින් ඉතින් මේ ආයතන වලින් අපිට ඒ ආයතන වර්ධනය කිරීමේ ඇතිවන තත්ත්වය කියන්නේ නේද? ආයතනයන්ගේ මොදැන් මේ ඔක්කොම තියෙනවද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් එක එකනට එක එක උපදින තත්ත්වය. ඒකයි ඒක මෙතීම කියන්නේ. ඒකයි ඒක වර්ගීකරණය කියන්නේ. ඒකයි ඒක සරලවම විභාග කරලා කියලා කියන්නේ. හරි. හොඳයි. එහෙනම් දැන් අපි ඉන්නේ කොතනද? දැන් කියන්නේ මොනවද? නෙකමනසිතෝ සෝමනස්යන් සහ නෙකමනසිතෝ උපේක්ෂා. අනිත් එක ප්‍රහාණය වෙනවද? පැහැදිලිද වෙනකම්? හරි. දැන් ඊළඟ දේශනා කරනවා නෙකමනසිතෝ සෝමනස්යන් කොහොමද ප්‍රහාණය වෙන්නේ? කාර්යය වෙනකම් තුන. නෙකමනසිතෝ උපේක්ෂාව වර්ධනය වෙනවා. හරි? දැන් බලන්න ධ්‍යාන මට්ටම් වල කොහොමද ප්‍රථම ධ්‍යානය, දෙතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය දක්වා උපේක්ෂාව දක්වා යන්නේ කොහොමද? චිත්ත සංකාර, පඨම් භාගිත සංකාරා. හරි චිත්ත සංකාර කියලා කියන්නේ ප්‍රථම මොනවද? සැප, ප්‍රීතිය සහ සැප විතර විචාර කරන කෙනෙකුට ප්‍රීතිය කරගෙන ඉන්න වෙනවා. ඒ විදිහ ඒ විදිහ සංසිඳිලා කොහොමද හතරෙනි ධර්මයට යන්නේ උපේක්ෂාදිත වේදනා. එහෙනම් සැප වේදනා දුක් වේදනා පිළිබඳ උපේක්ෂාව. අන්නර සෝමනස්ස සාගත මොකද? ඒකාම සාගත වූ සෝමනස්සයන් උපදිනකොට ඒ සෝමනස්සයන් මොකද කරන්නේ? විදර්ශනාව කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ පරිණීකේ උපදින සෝමනස්සය ගැන නැවත නැවත නැවත දර්ශනා කිරීමෙන් මොකද වෙන්නේ? එයා වෙනවා උපේක්ෂා අන්නතකොට කියනවා අර අපි දැන් විසුද්ධියක් කරගෙන යනකොට ඒකට කියනවා සංකාර උපේක්ෂාඥානය හරි ඒ ධර්මයේ උදේවල ඥානයේ සංකාර උපේක්ෂා ඥානය දක්වා යනවා ඒ යනවා දැන් බලන්න පොතන කොයි විදිහකින් සමාන කරලා බලන්න තියෙන්නේ විසුද්ධියට පැත්තෙන් ගත්තත් පටිපදාන සම්පේ පැත්තෙන් ගත්තත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තෙන් ගත්තත් අන්තිමට හැම එකේම මේ අතර මෙහෙම දේශනා කරලා තියෙනවා මේ අතර ගැළපෙන ටික තියලා ඒක උදාහරණයක් ගන්න. එහෙනම් දැන් මොනවද කියන්නේ? නිර්කම්ම දෘෂ්ටිකව දේක්ෂා කරනවා. හරි. ඒකාග්‍රතාව සහිත. හරි. දැන් දේශනා කරනවා මේ උපේක්ෂාව නානත් අරමුණු කෙරෙහි ඇතිවන උපේක්ෂාව සහ ඒකත් අරමුණු කෙරෙහි ඇතිවන උපේක්ෂාවන් කියලා කොටස් දෙකට දෙනවා හරිද රූප කෙරෙහි ඇතිවනා වූ වේදනා කෙරෙහි ශබ්ද කෙරෙහි ඇතිවනා වූ ගන්ධ කෙරෙහි ඇතිවනා වූ රස කෙරෙහි ඇතිවනා වූ ස්පර්ශ කෙරෙහි ඇතිවනා වූ ධර්ම කෙරෙහි ඇතිවනා වූ කියන මෙන්න මේ පංචකාම සම්බන්ධයේ විශේෂයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන මෙන්න මේ පංචකාම සම්බන්ධයේ විශේෂ උපදනා වූ යම් උපේක්ෂාව සහගත නෙක්ඛම්ම උපේක්ෂාවක් තියෙනවද? අන්න ඒක නොයේකු කරුණු කෙරෙහි ඇත්තේ. අනේ රූප විෂය ඉක්මවා රූප විෂය වලට කියන්නේ අර්ථ රූප, ඡන්ද රූප, වර්ණ රූප, ඡන්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප. අන්න ඒවා ඉක්මවා ආකාසඤ්ඤායතනය, අකින්චඤ්ඤායතනය, විඤ්ඤායතනය, නේවඤ්ඤා නාසඤ්ඤායතනය කියන ඒ ඒකාන්ත අරමුණකින් උදනා වූ උපේක්ෂාව සහ නානතරමකින් උදෙන උපේක්ෂාව තේමාවක සඳහන් කරනවා. නානත අරමුණ වලින් උපදිනා වූ උපේක්ෂාව යන ප්‍රහාණය කරන්න කියලා දේශනාවේ සඳහන් වෙන්නේ අන්නර ඒකාන්ත අරමුණින් උපේක්ෂාවන් වගේ. හරි. හරි. ඊළඟට මේ වගේ ඔක්කොම ගන්නවා නේව සංඥා නා සංඥාය කියලා දක්වා. හරි. ඊළඟට සඳහන් කරනවා මේ සියලු උපේක්ෂා කියන සංස්කාරයන් මෙතන තියෙන්නේ කුසල. නේද? මෙතන තියෙන්නේ කුසලයන් වර්ධනය කරගෙන තියෙන දස්කාරය වර්ධනය කරගෙන මේ ඔක්කොම අපේ තිබුණ අකුසල් යට වෙලා තියෙන්නේ, ඉර වෙලා තියෙන්නේ, නැවතිලා තියෙන්නේ මොන වර්ධනය වෙන්නේ දැන් දැනට ඉර කරන් ඉන්නේ කුසලයේ. නේද? මේ ගන්නවා පතරේ එහෙමයි. නේද? අන්න ඊළඟ දේශනා කරනවා ඔන්නයේ කියන ඒකන්ත අරමුණකින් තියෙන කුසලය අයින් කරන්න ප්‍රහාණය කරන්න තියෙනවා. මොකද? මාර්ගය පිටසා පරිසිතෙන්. හරි. ඒකට මොකද නිර්වාණ සාන්තිය. ඒ ඒ අයහත් මාර්ගයේ. හරි. එහෙනම් අන්නේ අවස්ථාවේ උපේක්ෂාව අවබෝධ බවට පත් වෙනවා. ඒක මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් ඕනේ. එතන වෙන්නේ මොකක්ද කියලා කියනවා. යමක් කෙනෙක් සම්පූර්ණ ඇත්ත අවබෝධ වීම නැවත පරණ සිතුවිලි නූපදින තත්ත්වයකට වෙනවා. රහතන් වහන්සේලා සඳහන් කරලා තියෙන මෙයාට දැකලා තියෙනවා නේද? කුසල නැහැ අකුසල නැහැ. කුසල නැහැ කියනකොට කරන්නේ. මොකද හැම අකුසලයක්ම අපි යට කරේ, තද කරේ, හිල කරේ කොහොමද? කුසල බලයෙන්. නේද? අරකටම කරපයා, කරපයා අර දෙලෙන් දැස්ත කරන දෙමින් රතුගම ඒක කරන්නේ කියන්නේ මාර්ගය කොයි වෙලාව වෙනකන්ද බලන්නේ මගේ මට හානිය නවතින්න මොන වෙනකම් බලන්නේ නේද? තරිතේ රබනවා ආවද කරනවා. මට හානි කරන එක නවන ගන්න මම කොච්චර උත්පාදින් වෙනවද? මලා කියලා දැනගන්නකම්. ඊපස්සේ ස්වභාවයෙන් නෝනේ. නෑ ඒක දාසකට ස්වභාවයම නැති වුණා නේද? එහෙනම් අංශය වශයෙන් තිබ්බ කෙලෙස් ධර්ම නේද මේ නැගෙන කෙලෙස් කියන කාරණය මල මම මේ අපි මෙයාට පල්ලුව දානවා හරි මේ පල්ලුව හැදෙන්නේ පින්නත් මේ මේක කඩට තියෙනකම් විතරයි නේද මම මේක පොඩ්ඩක් බලන්න නැත්නම් මෙයාට මේම වෙනම තලකනකොට මේක නිකම්ම යනවා මට මේ කලින් කොච්චර හයින් ඉබ්බත් මට මේකේ තල්ලුව දාගන්න පුළුවන් ඇත්තේ නැහැ මොකද මේ පැත්තෙන් බල අනිත් පැත්ත බල කියලා තිබුණා. එහෙනම් අකුසල නැතිතන කුසලය හැදෙන්නේ නැත. අකුසල නැතිතන කුසලය හැදෙන්නේ නැත. හරි එහෙනම් අවසාන බලයෙන් තමයි. අන්නේකේ ප්‍රකාරයෙන් දැයි මේ සියලු මේ සියලුම මේ අන්නේකේ ප්‍රකාරයෙන් තමයි. අවබෝධ කරගන්න ඕනේ ආයතන හරහා. මෙන්න මෙවැනි තත්ත්වයක් මගේ මානසිකාරයෙන් උපද්දවා ගන්න පුළුවන්. මම මගේ මානසිකාරයේ යොදවලා තියෙන්නේ ඒකට. මේ මානසිකාරය කියලා කියන එක පිළිගන්නේ අපේ මේ මානසිකාරය කියන එක ඒක හරියට මේ මේ කියන පුදුමේ දරගන්න ඕන. හරි? බුදුදහම වහන්සේ දේශනා කරන එක සම්බාධ සූත්‍රයේදී වෙනවා. කොහොමද මනමේ සියලු ආශ්‍රයයන් ඡේ කිරීම දේශනා කරන්නේ දානකහ දානකය කියලා. කුමක් දානවලද කුමක් දානවලද යෝනිසෝ මනසිකාරය දානවලද සහ දානකය. අද මේ වෙලාවේ මේක තේරුම් ගන්න මොකක්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. ඔය ආපු වැඩ පිළිවෙල ඔබගේ තුන්වන් දෙයක්ගෙන සමාන. මේ දැන් මේ වෙලාවේ අපි බොහෝ දේවල් කතා කරා. නේද? මේ ජීවිතයේ අනන්ත ස්වභාවය කතා කරා. මේ වෙලාවේ තියෙන මානසිකත්වය කොහොමද? මොකද හිතන්නේ අර පීඩිත වේදනාව කියන ආදරයෙන් අර දරුවාගේ විකාර වලින් දෙමව්පියන්ගේ විකාර වලින් අර එක එක දේවල් හින්දා අර ඉදාන කරන දේවල් වල ඒවා කූවි ලෝකේ හින්දා නේද කූවි ලෝකේ හින්දා ඇතුළත පීඩිත දේවල් ගැන දැන් මොකද හිතෙන්නේ නම් කොහෙදද නේද නම් කොහෙදද මන්නම් ආය වල මන්නම් ආය ඔවත් එක්ක ඉතන ගැටෙන්නේ නෑ මම දන්නවා දෙන්නම් ජීවත් වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුරන් පුළුවන් කියලා හැඟීමක් මේ දැන් තියෙනවද නැද්ද? එහෙනම් ඔච්චර වෙලා තේරෙන්නේ චෛත්‍යයේ දැන් ඒ වගේ හැඟීමක් ආවේ. සමහර වෙලාවට වහන්සේ කියන විකාරය වගේ ඔච්චර වෙලා බණ කියන්නේ මොකද? මම අහනවා මෙයාට මේ ඔන්න ඔය ඇති වෙලා තියෙන හැඟීම ඇති උනේ අය හතරකට ආසන්න කාලයක් බණ ශ්‍රවණය කරපු ඉඳලා නැහැ. ශ්‍රවණය කරන ගමන් මොකද කරේ? පොතෙන් කියන අනිවාර්යයෙන්ම නැහැ කවුරුවක්වත්. මේක මොකක්ද මේක පස්සේ පොතෙන් ගන්න පුළුවන් බව ගන්න හිතා. ඔක්කොම කරේ මොකද්ද? හිතේ තියෙන ඒවා ගවේෂණය කරාමත් එක කරලා. ඒ කියනකොට ඒවා ගවේෂණය කරා. ඒවා ගවේෂණය කර කර ගවේෂණය කර කර ආපෙන්නා ඒ කියපු දේවල් එක්ක මම මගේ මෙනෙහි කිරීම වගේ කරන් ගියා. දැන් මේ වෙනකොට ඔච්චර ඒක අර්ථ වෙනාගේ අවසරයි. කොන්න ඔය විදර්ශනා නිශ්චිත හැඟීම කියලා තියෙනවා. නෙක්කම්ම නිශ්චිත හැඟීම කියලා තියෙනවා. ඒක කරන්න ඕනේ කියලා නෙක්කම්ම නිශ්චිත දෝමනස් එකක් ඇවිල්ලා දැක්කේ. නෙක්කම්ම නිශ්චිත දෝමනස් එක මම තාම මුත් කරගෙන නැහැ. මම ඉස්සර කරගන්න ඕනේ. ඒක දෝමනස් එක මගේ ඇවිල්ලා තියෙනවා නේද? ඒ දෝමනස් එකේ හේතු කුලේ මොකක්ද? මානසික ඉස්සර කරගන්න ඕනේ. නේද? මාර්ග කරන්නේ. මේ එකම්ම නිශ්චිත දෝමනස්යට හේතු වෙන මෙනෙහි කිරීම කරපු නිසා දැන් මම පොඩ්ඩක් ඉස්සර වෙලා හිටියොත් අර ඉස්සරට මම බලන්නේ මම ඉස්සර වෙලා හිටියොත් කොහොම ඉරෝධ කරනවා කියලා. දැන් මම නිදිමතයි කරලා ඉස්සර වෙලා හිටියොත් කොහොමද කරන්නේ? කොහොම හරි සම්බන්ධයෙන් වෙනවා නෑ කොහොම හරි මේක කරන්න ඕනේ. අර දැන් කරන්නේ. ඒ කලින් ඒ දාලා හරි කරලා. මේකම සංකල්ප දාන්න. මේ මොකද නිකම් නෙවෙයි කාමනා කාමනා හින්දා කාමනෝගේ පරිකාසාවත් ඒක සංකල්පනා හින්දා ඒව හේතු වෙලා ඔතන සැකසීමක් වුණා දැන් මේ පැයකට තිබුණා අපි මේ කර කර මෙහෙ කර ආවා ඒක දැන් වැඩි නවත්තුම මම ඔය මාස්තරේ ඒක දැන් වැඩක් යනවා ඒක මාස්තරේ ඔන්න ඔය තත්ත්වය දිගටම ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි දන්නේ. දැන් කර්මයේ තියෙන කරත් දිගටම ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි දන්නේ. මම දිගටම ආරක්ෂා කරගන්නවා කියලා අනිස්ථානය කරනවා හරියනවා. නේද? මම අද දවල්ට රහට යනවා කියලා මම අනිස්ථානය ගත්තා කියලා. මොකද කරන්නේ? අනිස්ථානයෙන් පස්සේ ආ උයන්න ඕනේ. උයන්න උත්සාහ වල කරලා කරේ නැහැ. උයන්න උත්සාහ වල කරලා කරේ නැහැ. උයන්න ඕනේ. නේද? උයන්න ඕනේ. එහෙනම් ඔය අදිස්ථානය එක දිගට ඔය කියන හැඟීම එක දිගට එන්න නම් ඔය හැඟීම දැනතාවේ සාහතරක් ඉස්ස කරමු. මෙනෙහි කිරීම සාරචාවට මෙනෙහි කරා. එහෙනම් මෙනෙහි කිරීම ඇති කල්හි ඔය හැඟීම ඉපදෙනවා නම් ඒකම හැඟීම ඉපදෙනවා නම් මෙනෙහි කිරීම ඇති කලදී ඒකම හැදිව ඉතුරුනා මෙනෙහි කිරීම නැති කලදී ඒකම හැදිව ආ ඉතින් දෙකක් ගහගන්නද ඉතින් දෙකක් ගහගන්න ඕනේ දැන් මොකද කරන්නේ දැන් ඒක තියාගන්න ඔය කියන්නේ මොකෝ නැවත නැවත නැවත නැවත අහන්න ඕනේ නැවත නැවත නැවත නැවත සකසා කරන්න ඕනේ. ඒ මදිවට තනියම පැත්තකට වෙලා හරිම හිතන්න මේ මේකයි මේකයි හේමනිසක සෝමනස්සේ කියන්නේ මේකයි ආයතන කියන්නේ මේකයි බාහිර ආයතන කියන්නේ මේකයි විඤ්ඤාණය කියන්නේ මේකයි ස්පර්ශය කියන්නේ මේකයි මනෝ විචාර ධාර කියන්නේ මෙන්න මේවයි මේවයි සාතකවල 36 කියන්නේ මේ වාටගාමී වාටගාමී කියලා කියන්නේ 36ක් වෙනවා. ඒ කියන්නේ සතර යන්න හේතු වෙන සතර නොයන්න හේතු වෙන 36 කියලා දේශනා කතා වෙන්නේ. එහෙනම් ඒක ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහෙය කරනකොට මගේ මේ ජීවිතේ මම කිසිම වටිනාකමක් දෙලා නැහැ. මගේ මානසිකාරය මම පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ කොහොමද මගේ මානසික වස්තුවක මම හොඳ කරලා යනවා. නේ මාසිකව 30ක් එකකට යනවා 30 පැකට මාසිකව 30 පැකට එකක් අපේ ගෙදර ඉන්නවා මාසිකව 15 පැකට එකක් තියෙනවා එහෙනම් පුරා තීයකට හරියකට 50කට කරන් කරන් එකක් ගන්න තියෙනවා ඒවා එක එක විදිහට මෙතන පයින්වා ඒවත් එකම කරලා යනවා එහෙමද අනේ මගේ විකාරය කියලා මම කරන්නේ ඒකේ කාර්යයක් ආපු මාස්ටර්කට එක්ක මේ කරන මේ කරන විකාරය නවත්තන්න ඕනේ ක්‍රමයේ මේ කිරියෝ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කරනවා අනේම දිගින් දිගට මේ දිගින් දිගට කරපුවාම කින්නත්නි කෙටි කාලයකින් මොකද වෙන්නේ මට මේකම්ම සහගත සිතුවිලි මොකදින්ද පටන් ගන්නවා හරිද මේකේ සිතුවිලි මොකදින්ද මගේ මානසිකාරය හැම වෙලේම එකම සංකල්පයි. හැම වෙලේම ආරක්ෂක අඩු වෙන මානසිකාරය. තියෙන ආරක්ෂක අඩු වෙන නැති ආරක්ෂක ඇති වෙන්නේ නැති මානසිකාරයක් උපදිනවා. මගේ මනස හැමදේම මේ දෙන්නේ හරියට අරගෙන මේ මැෂින් එකක් මේ කම්පියුටර් එකක් කොහොමද කරලා කියන්නේ. අනේක දැන්නේ හැදිලා තියෙන්නේ. මේක සකස් වෙලා තියෙන්නේ ආරක්ෂක අඩු වෙන මෙහෙය කිරීමට. අන්‍යයක කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධ කාලයට විතරයි. හරි? ඒක කරගන්න පුළුවන් නම් කියන්නේ අද අපි මේ සාකච්ඡා කරපු ධර්මය මම මට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලැබුණ නැත්නම් මේ අතට ලැබුණ නැත්නම් ඔය සාකච්ඡා කරපු ආයතන පිළිබඳ අපි පොඩි සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොහොමද කියලා අපි මේ එක කරලා මොකද කරන්නේ? බිම බඩ ගන්නවා. බඩ ගන්නවා බුදුරජාණන් වහන්සේ කරන්නේ ඉතින්. මේ අලෝගෙන නේද? මේ යාන්තා නිකන් හීනෙන් වගේ නේ බඩ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේක දැරිසෙද්දී රහතන් වහන්සේලා මේක දැරිසෙද්දී නේද කොහොමද ඇත්තද? හ්ම් එතකොට අපිට දැනෙන්නේ නැහැ බුද්ධෝත්පාද කාලයේ හැබැයි මේ ටික ඇහිමත් අපේ මහමෙර බලකට කරන වටිනවා. මේක දැරීම මහමෙර බලකට කරන වටිනවා. මේක හැදෑරීම. මොකද මේ සිද්ධිය කියලා එහෙනම් බුද්ධෝත්පාද කාලයේ මගේ මනස කර්මවාන් වල අනිත් අතට. එහෙම නැති කාලයක අපි හිතන්නේ අපිට එකතු වෙලා අපිට අපි කවදාකවත් මේ වගේ ධර්මයක් සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙන බුදුරජාණන් වහන්සේ මෙතන නේද? නෑ නෑ නෑ නෑ නෑ නෑ නේද? ආන අනරට එනම් මේ වගේ කාලයක මට මේ බුද්ධෝත්පාද කාලයේ ජීවමාන ධර්මයේ කියන කාලයක මම මේ මානසිකාරය වැඩිහාර කරන්න දෙන්නේ. හරි මාධ්‍ය කල්පනා කරගෙන ඉන්නේ. ගරුව ගැන, කාමයේ ගැන, මෝතල් ගැන, වීදුරු ගැන රූපවාහිනිය ගැන, ටෙලිෆෝන් ගැන, අන්තර්ජාල ගැන, කොණ්ඩ ගැන, ඇඳුම් ගැන එහෙනම් වැරද්ද නෑ ඒ මේක යෙදවිය හැකි වටිනා අවස්ථාවක් දැකලා වටිනා හ්ම් අර මානසිකාරය ටික ටික හරි සතුටක් තියෙනවා එතන කල්පනා කරන්න ඕනේ දැන්. රැකිය ගැන. රැකිය කල්පනා කරන්න ඕනේ දැන්. එතන ගැන. නේ? එතන කවුරු කල්පනා කරන්න ඕනේ? එතන කවුරු කල්පනා හැමෝම බලන්න මොනව කරන්නේ? ඔය කියන කෙනාට ඕකේ වගේ අපාරේ දැනනවා. කල්පනා කරගෙන ඉවත ගන්න තමයි ආයෙත්ම තමයි නැති මෙච්චර වශයෙන් දෙයක් ඒක බුදුරජාණන් වහන්සේ මොන තරම් කරුණාවකින් අපිට දේශනා කරලා තියෙනවා කියලා තියෙන්නේ අන්‍යයාට තෑගෙන නැයි කරලා වගේ සමානයි අනිත් කරත් තෑගෙනවා නේද මේකවත් තෑගෙනවා කිසිම වෙනසක් නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන මේ වෙලාවේ කියලා තියෙන සංකල්පය මොකක්ද? මේ කවදාකවත් සර්වාගම සංකල්පය කියන්නේ කරන්නේ. එහෙනම් සර්වාගම සංකල්පය කියන්නේ මොකද? අන්ධයාට ඇගෙන තවත් එක් නැනිකක් විතර බුදුරජාණන් වහන්සේ කරන්නේ. මේ රටේ මිනිසුන්ට අන්තර කරන විශ්ලේෂණය. එයි මොකවත් දන්නේ නැති ලස්සනෝ මෙන්න කියන සර්වාගම සංකල්පය. ඉස්සිකායි අනිත්‍යංග දේශය කරන්නේ මේ කියන්නේ මේක කියන්නේ නැහැ කම් ඒ කවුරුවද ආන්දයාට පෑගෙන මේක ආන්දයාට අනිත්‍යංග පෑගෙනකොට දැනෙන්නේ එහෙමයි නැයි පෑගෙනකොට දැනෙනවා ඊළඟට සමහර අය මේ ධර්මය කොයි වගේද ලබන්නේ මොකක්ද කියන එකක් වගේ තනවා නැග කමන ආන්දේ භාවනාව එහෙම එකක් දානවා පිළි වෙනවා කියලා වේදනාව ගන්නවා කියන්නේ මේක ගන්න දීගෙනවා කියලා හොදට බලාගෙන ඉඳලා ටිකක් ගන්නවද කොලේ හදා මේක පොණී වේදනාව දැනෙනවා නමුත් ඒක ගන්නත් දැනෙන්නේ ඊළඟට ප්‍රවීණයෙකුට මේ වැඩි කහමුණොත් ගන්න කෙනෙකුට කරුණ කෙනෙකුට වැඩි කහමුණොත් එයා දන්නවා හොඳ වටනාවක් තියෙනවා කියලා හැබැයි යන අනිකාරිකාරයන් කරන්නේ එයා මොකද කරන්නේ මෙයා හොඳට කාටවත් අවුල් වෙනවා වයින් දෙයක් නෙවෙයි ඔය වැඩි වචන දේවල් කියනවාද එයා ලබා ගන්න පුළුවන්. ඇයි ඒ හරියට දන්නේ නැතිද? අපේ ධර්මයේ තුල ඉන්න අය එක එක එක ඒවට අනිත් එකනේ කරන්නේ ඉච්ඡාවේ දුරවන්න ලැබෙනවා අභිමාන ලංකාවේ දුරවන්න ලැබෙනවා සමහරවිට කරස්වන්න ලැබෙනවා අරමා නේමවා කියන තුනේ ධානයේ විනාඩු විරුද්ධ වෙනවා ඒක බලේ කියනවා ලැබෙනවා තාක්ෂණික දවසට තියෙන දේවල් අපේ ඉති බලන්න ඕනේ තියෙන දේවල් විකාර ගැන දහවල් කාණේ දෙන්නේ මේක ඇතුලේ. හරි. මෙච්චර වටින ධර්මයක් තියාගෙන මේ වගේ කොහොමද කියනවා. හරි. කියනවා රාතන් ඉඳගෙන රාතන් ඉඳගෙන කියනවා මේ ඉන්නවා. රත්ති මාතාවේ කුසින් නෝරම හරියි. කොයි කාලේ කාර්යාලයක් කරනවා. ඊට පස්සේ සහෝදරියන් කරනවා. ඊට පස්සේ ස්වාමියා කරනවා. දැන් මොකක් රවට්ටන්න දෙයක් නැහැ. ඊට පස්සේ ලොකු කරු කරගන්නවා. ඊට පස්සේ දැන් රවට්ටන්න කෙනෙක් නැතිනම් දැන් සිංහල දාගෙන මේ අන්තිම දේශ රවට්ටන්න පටන් ගන්නවා. හරි? සාමාන්‍ය මුලාවට වටලා. අනේ සුදායකට ඉන්නා. මම බලන්න දැන් කියයි දැන් කියයි කොහොමද ඉන්නේ? කවදාකවත් නැහැ. හැවුවා නැහැ. සමාජයට කියන හිතාට බලන සමාජය අතරින්ද සමාජය අතරින්ද එතකොට තමයි මේ විදිහට පුළුවන්. හරි. ඉතින් මේ අහිතකමේ සහරියේ කරලා මොකද කරන්නේ? කතරදික් මායි දුනා. එයි මැනකේ නියම වටාක ධර්මයේ වටාකමේ සදානවා. මැනකේ නියම වටාකම තෝරන්න ධර්මවල කියලා ගන්නවා. ඒකින්ද ආරික ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ධර්මයේ ප්‍රතිල මූලමෙත අග පැහැදිලිව තේරෙනවා. හැම තැනකම තියෙන කොහොමද කියලා කරන්නේ කියලා. හරි. ඒකත් සයි කර ක්‍රමවේද ඉස්මතු කරගන්න පුළුවන්. අර වෙන සූත්‍රයන් වලින් ආ පැහැදිලිව තියෙන කොහොමද කරන්නේ. සතිපට්ඨාන සූත්‍රයන් වලින් තා පැහැදිලිව තියෙන කොහොමද කරන්නේ. හරි. ඒකින් මේ නිකන් මේ පහළ වෙනවා. මේ කටියක් හදිස්සි සෝවාන් කරනවා. මේවා දැනගන්න ඕනේ. දැනගෙන එකමකින් සාකච්ඡා කරන්නේ ඒ සෝවාන්ගේ කටිද අටනවා ඉවරක් නැතුවනේ ඉතින් අපි අපි ආයාපායන්නේ නෑනේ දැන් හරිනේ අපි කොහොමද සමගතාවන්නේ අරගෙන අපි සෝවාන් වුණානේ අද කොනිසාරණාචාර්යතුමා අම්මේ මොනවද කියන්නේ නැති උනේ මේ ටිකක් කල්පනා කරන්න සකාරිතේ නැති උනේ හරි සකාරිතේ නැති උනා එතකොට දැන් ඉස්ලාම කියන්නේ මොනවද කියන්නේ? දන්නේ නැහැ. නැතුනේ මොකද කියලා? දන්නේ නැහැ. ඊට පස්සේ සක්කායදිට්ඨියෙන් නැතිවෙන්න ඕනේ. ආව සක්කායදිට්ඨිය නැතිවම යනවා. කොහොමද නැතිවෙන්නේ? දන්නේ නැහැ. හරි. ඉතින් එහෙනම් ඒකත් පස්සේ දන්නේ නෑ. ඒක පස්සේ දන්නේ නෑ. තමන්ගේ සුර නැතිව කියලා දන්නේ නැති වෙන ආකාරය දැනගන්න ඕනේ. දැනගන්න පුළුවන් තේරෙනවා. මේ හින්දා මේ වගේ අපිට ඉතාම පැහැදිලිව ඉතාම විනිවිද ධර්මයක් ධර්මයක් අපි ළඟ පැහැදිලිව තියෙනවා. දැන් අපි කෙටියෙන් සාකච්ඡා කරන්න ඕනේ කොහොමද මේ ඉලක්කයට හරියටම යන්නේ නේද? හරියටම යන්නේ කොහොමද කියලා මේ පිළිබඳව ඉන්න 15 වගේ තේ කාලයේදී මොකද මතක් කරන්නේ? පළවෙනි දේ තමයි සංවේය කර ගැනීම. කුමාරයේ ඡන්දයද නිවන කෙරෙහි සම්දේශ කරන්නේ. හරි. නිවන කෙරෙහි ඡන්දයට කරගන්න මොකද කරන්න ඕනේ? නිවන දැකීමේ ආනිසංසාර නිවන නොදැකීමේ ආදීනවත් මොකද කරන්න ඕනේ? හොඳට මෙහි කරන්න ඕනේ. කොච්චර මෙහි කරනවද කියනවා නම් අරුම දානේ ගත කරන හැම නිමේෂයකම මේකට බලන්න. මේ කරන්නේ නැත්නම් අපේ මානසිකාරය ඒකෙන් හදන්න පුළුවන්. බලන්න මොහොතට කල්පනා කරලා විභාගයේ තරග විභාගයේ සූදානම් වෙච්ච සත්‍ය කියලා ගන්න. අන්තිම මාසය අන්තිම අවුරුද්ද විතර හැම වෙලේම මරණා නැද්ද මම විභාග කරන්න ඉන්නේ කොහොමද මේක කරන්න ඕනේ රෑ කියලා කිව්වද නේද කොච්චර පන්ති වල ගියාද කොච්චර පාඩම් කරා කොච්චර රිටිවල් වලද මේ කාණේ ඇලසීමක් අනුගමනය කරන්න මේ වෙනකන් කරන්නේ. අවුරුදු දෙකක් සැතර කරගන්න ගන්න වීමනේ. ඒ කියන්නේ මට සැතර තරම් උසහතර තරම් මගේ හිතට නිවන දැනෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඉස්සලාම කරන්නේ. ආයෙත් මෙහෙම දෙන්න ඕන, දැන් දෙන්න ඕන. එහෙනම් කුසල් කරනවාගේ දසදහස් ගුණයක් කෝටි කෝටි ගුණයක් වශයෙන් නිවන් දැකීම කියන්නේ මානසික කරන දැනෙන්නේ නැති බව මම අවිවාදයෙන් තේරුම් ගන්නවා. හරි කාටවත් කියලා නෙවෙයි. මම මගේ පැත්තෙන් තේරුම් ගන්නකොට උසස්තර විභාගයෙන් තරම් මට විභාග මට නිවන වරින්නේ වරින්නේ අර ඒක තමයි ඇත්ත. නේද? ආමේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න මේ අර මම කියන අර ගෞරවනීය සාමණේරයන් වගේ බොරුවෙන් අයින් වෙනවා. හැදෙනවා මේ කොහොමද අපි කරන්නේ? නිකන් පැහැදිලිව අපලලා කියන්නේ නැහැ. මොනවද කරලා කියන්නේ? ඊළඟට බලයේ මොනවද කරගන්න තැන ඉතින් සිතාට එකට ගිහනාන්නේ ඔය කෝල්ේ ක්‍රමාන්තකට සැරයක් ගන්නවා. නේද? ඔහේ යන්නම් වාලේ නේද යන්නම් වාලේ පහි ගියාද දවසට? ඈ මාසෙකට කාගෙන්ද එහෙම කිව්වේ? නෑ ගෙදර ගිහින් පොඩි කොක්කම හිමිස් කරලා දාලා යනකොට ඒක උතර නෑ නෑ ගිහින් කරව හොඳට බලන් කරා මේ තමල කවුද ආගෙන වතුර දාගෙන හ්ම් ඒක පාඩ කරා මහන්සි වුණා එහෙනම් ඇයි ඒක වටිනාකම දැක්කේ එහෙනම් කීක දෙවිය සාර වටිනාකම දැන් සත්‍ය සමාත් වෙලා රොද්දේ මදි ඒක සාර්ථකවම හේතුනේ නෑ එහෙනම් ඉස්තිර පදකට හේතු වෙන මේ විහාර සඳහා තමන්ගේ අසුභාන්තයෙන් මහා වටිනාකමක් දැනෙන්නේ මේ ධර්ම දේශනාවම ඇතිමේ නිකාම. මේ නිවන් දැකීමේ ආර්යකත්වත් නිවන් නොදැකීමේ ආර්යකවත් හොඳට හොඳට හොඳට මෙහි කර මෙහි කර මෙහි කර මෙහි කර මෙහි කර මොකද කරන්නේ මේකට හදන්න ඕනේ මේ වාස්කාරය හරිද උපයම තමයි ප්‍රකාශ කරන්නේ. ඒක ගෙදර ඉඳගෙන අර හැම නිමේෂයකම වෙන අදහස් මොකද්ද? නිකන් දකින්නේ. හරි. අනේ දෙන්න තමයි හිත සකස් කරගන්න. ආන්නේ සකස් කරගත්තොත් වෙනත් මේ බලන්න සිද්ධියක් සිද්ධ වෙන්න. අවශ්‍ය කරන දේවල් මොනවද කියලා උත්තර ගන්නවා කියලා. ප්‍රසිද්ධිය කියලා සිද්ධියක් කියලා. ඒකට අවශ්‍ය කරන දේවල් කියනවා පාදක ධර්ම කියලා. ඉන්නේ පාදයේ කියන එකේ පළවෙනි එක ඡන්ද. හරි. බලන්න නිවන් දකින්නවා කියන්නේ සිද්ධිය. ඒ සිද්ධිය සිදුවෙනවා මේක පැහැත තියෙනවා. ඕනම සිද්ධියක එහෙමයි. මම හදාගෙන කියන උදාහරණයක් ආයෙ කියන්නම් මෙතෙන්දි මේක හොයලා ගහගෙන ඉඳලා. මේ යටින් දුවන බලවේගයෙන් දෙනු ගන්නවා. මෙහෙ දෙන්නොත් කරකම මෙහෙ දෙන්නවා. ඉතින් ඔක්කොම වෙයි. හරියට මම ආය සීලේ ඉන්න ආයතන මාර්ගය සම්පූර්ණ ඉස්තර කරන්න හදනවා නෙවෙයි අවශ්‍ය කරන එකක් කියලා දෙන්නේ ඉතින් මම කාර්ය කරන්න ඕනේ ඉතින් ඔක්කොම දෙයි ඉතින් ඔක්කොම වෙනවා මේ වල වෙන්නේ නැහැ මම ගියා කරලා අපේ ඉන්න තියෙන පොඩි ජීවිතයක් මම දැක්ක ගෙදර ගියා බොහොම ලස්සන කටලිටික අර සුවඳ පාරක තියෙන අපූර්ව රූප හයිද දැක්කා දැක්කම මට එකපාරට බැරි වුණා කැමැත්තක් ඇති වුණා. ආගේ කැමැත්ත ඇති වුණ ගමන් මම මොකද කරේ ඊපස්සේ. අර යාළුවාගේ මොනවද ඇදේ? ආ මොකද මම කැමැත්ත ඇති වුණ ගමන් දාස එකතු කරනවාමයි කොහෙනවාමයි. ඒ කැමැත්ත ඇති වෙනවා මම මොකද අහනවා මේක කොහෙන්ද ගත්තේ කියලා මොනවාද නිවන්ට දෙනවද කොච්චර කල්ද හොඳද වර්ගය මොකද්ද ගැරන්ටි තියනවද වරලි තියනවද අහන්නත් නැහැ. දැන් දාස එකතු කරනවා. දැන් ගාන කියලා කියලා ධාතෝකම එකතු කරගෙන දැන් මම ආකෝපණය කරනවා. ධාත එකතු කරාද ධාත එකතු කියනවාද? කියනවා. හේතු කැමැත්ත. හරිද? හේතු කැමැත්ත. ඊට පස්සේ මම දැන් මම එනවා. මම එනකොට මොකද කරන්නේ? බැංකුවේ මෙච්චරක් තියෙනවා. මට යාළුවෙක් මෙච්චරක් කේන්දර කියනවා. අද මේක ගෙවනවා නම් මෙච්චරක් දෙන්න ඕනේ. සම්පූර්ණ දාර්ශනික මොකද කරන්නේ? පෙර දාර්ශනවල පෙර ගැස්සෙනවා. ඕක මුචේ අතුරු මානෙ බලයෙන් දමලා. නේද? මේ ආගේ තාත්තය තේරුම් ගන්න ඕනේ නේද? මේකමයි වෙන්න ඕන දේ. එහෙනම් පෙර ගැස්සෙනවා කියන්නේ. හරිද? හරිත් මේ ඔය මගේ එනම මට තව යාළුවෙක් කවුරුද මම කියලා. යාළුවෙක් හම්බ ගමනවා කියන්නේ. එන කැමැත්තේ දේමයි කතා කරන්නේ. එහෙනම් දැනුත්ේම න්යායේ කාමයේ කරනවා. දැන් මොන කම්කහන් වලන්නේ කායි වර්තමානයේ දැන් කොහොමද? එහෙනම් ඒකමයි කතා කරන්නේ. මම දන්නවා මම දන්නවා. ඒක කැමැත්ත තියෙන හින්දා. හරි. එහෙනම් මොන්නේ ආවේ කවුනා? ආවහද මේක ගැන කියනවා. කිව්වා මෙයා කියනවා අයියෝ ඔබ ලස්සන විතරන ලොකු මාරේ කාගෙන ඔබ වැඩක් නැහැ. ඕකේ අත තාත්තේ මන් දන්නවා ඔබ වැඩෙන්න එපා ඔබට. මෙන්න මේ වෙනදාට එකක් වෙනවා කියලා කිව්වොත් අර කැලත් මොකද වෙන්නේ? ආ එතනින් එහාට අර වැඩේ සිද්ධ වෙනවද? නෑ. හොඳයි මුන්නේ නෑ කියන්නේ. එන තාම කැමැත්ත තියනවා නම් එතනින් හරියට කරන්නේ. අර ඔක්කොම කියලා ගැස්සিলা කියලා මොකද වෙන්නේ? එකින් එක එකින් එක ක්‍රියාත්මක කරනවා. ගෙන යන ගමන් මාර්ග ඔක්කොම කියලා තියෙනවා කියලා බලනවා. දැන් ගාන කොහොමද කියලා අහනවා. දැන් මොකද කියනවා? ගානට සාලේ ගන්නවා. ආවරණ වලින් උගස් කරනවා. ඔය ඔක්කොම කරලා දැන් සල්ලි ටිකක් අරගෙන මේම යන මොහොතේ ගන්න ඕන්න වෙන්න කියලා කලකට ලැබුණොත් ආවරණ. එහෙනම් මේ රූපයෙන් ඉතිරිලා ආයෙන්නේ තියෙනකන් එක දිගට මගේ මනසේ තිබෙන යුතු ගුණාංගය කියන එක තමයි කැමත. මොකද මෙවැනි රූප වාහිනියක් ගෙදරට අරගෙන යන්නේ කැමත. ඒක ලැබුණ පහසුකමක් තිබා. අරගෙන යන්න බැරි දෙයක් කියලා බයක් තිබුණා. නේද? අරගෙන යනකම් දුරමනස්යක් තිබා. දැන් මම මේ කරන් ගිහින් මගේ ආලෙන්ජේ තිබ්බා. තීව්‍ර ගමන කරගන්නත් මොකද උනේ? නැතුණා. දැන් ගේන්න ඕනේ කියලා තිබ්බ නොසන්සකම මොකද උනේ? නැතුණා. ගේන්න බැරි කියලා තිබ්බ දුරමනස්යක් මොකද උනේ? නැතුණා. ඒ එයා සිත වෙනකන් තියෙනවද හ්ම් එහෙනම් එක උපාකරණයක් මේ කිව්වේ දැන් අපි මානසිකාරය කරනවා නිවනාගතව මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා නිවන ගැන දැඩි කතා කරනවා හරි ඇරිකල කරලා ගමන මෙයා එකක් ඉන්නේ මෙයා වෙලේ මොකද කවර හම්බ කරනවා මේ ආන්තිකයන් දන්නවා ආරස්තන් මාර්ගිකයන් දන්නවා හරිද? ඉවරක් නැතුව යනවා හැම තැනම යනවා පිට හොයනවා. හරිද? ඒවට හේතු හොයනවා. කොහොමද මේ කරන්නේ කියලා හොයනවා. පිළිත් මාර්ගේ හොයනවා. හරිද? පන්තිලේ මොකද වෙන්නේ කියලා හොයනවා. නිකන් ඉන්නේ ඇයි දවස් එක කරනවා. ඒක කළා මොකද කරන්නේ? ඒක කරලා ඒක පිළ ගහනවා. එයා කිව්වා කිව්වෝනේ කැමරේ තියනවා නම් රැකෙනවා. රැකෙනවා. රකින්න ඕනේ. වැටෙනවා භාවනා කරන්න ඕනේ නෑ කියනවා මේක හරි ලස්සන දේශනා කරන බුදුරජාණන් හරි හරි ලස්සන දේශනා කරනවා මාන බෝධිසත්වවදීදී කියලා මගර සම්මා සම්බුද්දත්වයට පත්වලා නිවන් දකින්න කැමති වුණා හරි යථා භූතේ තථාගතා යථා පත්තා තථා භූතේ යථා විවාදතා කරමින් යථා රත්ින් තථා විවාදතා එතනම් ඒ කරත් ඇතුන්නේ පසුවත් ඒ විදිහටම මම ඒ කරත් කරගත්තා. එනම් කැමැත්ත ඇති කරගෙන මදි ඇතිවෙච්ච කැමැත්ත ආවල් ගන්න මොකද කරන්නේ? කැමැත්ත ඇති යම් මෙලෙකිරීම කරා නම් ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත මතක තියාගෙන කරනවා. නිවන් දකින්න කැමැත්ත ඇති කරන්නේ මොන හරි භාවනාවක් කරලා දැන්නේ ආදීනව සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ මොකටද? කැමැත්තට එන්න. හරිද? විරාගයේ පවත්නහම නිරෝධයේ පවත්නහම වාසය කරන විදිහ ගැන මෙහි කරන්න ඕනේ. ඒක විතරක් යන්න නිර්මාණ සූත්‍රයේදී අනුකූලයි. ඒනා කන්දාගේ සම්මාගේ සංඥා වශයෙන් මෙහි කළ යුතු බව අර පරිණාමයේ මේ රෝගයෙන් ආදීනව සංඥා වැඩි කරගන්න යුතු බව ප්‍රධාන සංඥා වැඩි කරගන්න යුතු බව හරිද? මේවා ඇතිකරගත හැකි මනසයි හැම කරගෙන ඉතින් එනම් අධික කරත් කරත් ඇදෙනවා නම් දෙකිනවා සමහර කුහුත්පත් කියනවා මෙහා තලයේ දෙන ගැනත් තයි කරන්නේ ඒක සංහාවද ඒකයි ප්‍රධානම බුදුනාම දේශනා කරනවා මා පහුරක් කොට ධර්මය දේශනා කරා මම නැන්ද ඒක පහුර කොච්චර කරා වරණ කමසයි එහෙනම් කැමැත්ත වර්ධනය කරනවා නම් තමයි ඒ කැමැත්ත වර්ධනය කරනවා ඒ කියන ඡන්දය හරි ආන්ගේ ඡන්දය ඇතුළා නම් පංචකාම සම්පත්තියේ හිත රැඳෙන්න ඒකෙන් අතර දෙයි නීවරණයන් වල ප්‍රබල වෙන්නේ නීවරණයන් වල විසිරෙයි හා අන්න ඒ කැමැත්ත හිත මොකද වෙන්නේ ඒ දැනකාට ඇති වෙනවා චිත්ත ඒකාස්ථාය ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඒකට කියනවා ඥාන සමාධිය කියලා. ඔන්න කැමැත්ත ඇති වුණා පින්නත් නේ. ඔය කැමැත්ත කියන තාකල් තියෙන කුසල් වර්ධනය කෙරෙයිද නැද්ද? නැති කුසල් ඇති කරනවද නැද්ද? ඔක්කොම කතා කරන්නේ කර්ම වර්ගයෙන් නේද? කර්ම කාරකයෙන් කරනවා නෙවෙයි. කියනවා ආවේදනය කියන්නේ කරන්නේ සිං කරන්නේ. නේද? මම කරන්නේ කරන්නේ නෙවෙයි කැමැත්ත විසින් කරනවා. මේ කියන සල්වාදනය කරනවා. නැති කුසලයක් කරනවා. කියන අනුසාර නැති කරනවා. නැති අනුසාර ඇති වෙන දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ඒ මොකක්ද දැනගන්න. ඒකට කියන පද සම්යක් ප්‍රකාර මේ අන්න සාමයේ කියන්නේ කාර්ය. තන සමාධිය කියන්නේ කාර්ය. ඒ ඡන්දේ හින්දා ඇති වෙන පද සම්යක් ප්‍රකාරයි වීර්යය ගැන තව එකක් ඔය තුන එක ශ්‍රාව කියනවා ඡාන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත නිර්විපාදයට හරි ඡාන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත නිර්විපාදයට කියලා එහෙනම් අපි කියන්නේ ඡාන්ද නිර්විපාදයට දැනුනොත් ඒක වැඩි මාර්ගස්ථේ ඉතින් ඒකෙන් අපිට මේක ඉතා පැහැදිලිව සිදු කරගන්න පුළුවන් දෙයක් එක්දා කපන්න මම අවසාන වශයෙන් දෙන අවවාදය අභික කරගෙන සද්දලයට නාම කැලකට කරනවා. අද අභික කැලකට කරනකොට ඉතිරි ටික සිද්ධ වෙයි. හරි ඉතිරි ටික සිද්ධ වෙයි. කොහොමද කැමැත්ත නැතිකම තමයි විවිධ දේවල් වලට මේ කැමැත්ත කියන අපේ හිතේ තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවය ගැන හොයනවා දෙන්නා කරන විතර මේ කැමැත්ත පස්කාම සම්පතිය කියලා. හරි විතර මේ කැමැත්ත හැකියි ඒ කැමැත්ත එක හෙදර කරන එක කුසීතකම යනවා. ඒක හැංගෙනවා. හරි ඉතින් කියන්නේ කර වෙනවා. ඉතින් එක එක දවල් ඉතින් මේ කැමැත්ත සම්පූර්ණව අරගෙන යන්න ඕනේ. හරි හැබැයි ඒක සීමාවකින් තහර ප්‍රඥාව දැරව සංවේග කරපදිනුත් මොකද කරන්නේ සමාධිය නතු කැමැත්ත විතරක් කරනවා. ඒ වගේම චිත්ත මම ඒක ගැන කිව්වේ නෑ ඒක ඉන්ද්‍රියභාව ගැන කතා කරනවා සාකච්ඡා හැබැයි අර සමතුලිත වෙන්නේ නැතුව ඡන්දේ කරලා ගන්නොත් අධික වේගයේ ඉඳලා වෙන්නේ හිත නොසස් වෙනවා. හරි. එතකොට මේක අර ඉපිලෙන්නේ නැතුව හිතෙන්නේ නැතුව මේ ගමන සාසනුවම තමයි හිත අර න්‍යායස් බව දේශනාවේ මොකද දේශනාව කොහෙන්ද ආට ඕනෑ තරම් කරගන්න පුළුවන් කියනවා. හරි. ඒක බොහොම වාසනාවන්ත මිනිස්සු. හරි. ඉතාලම මාසිකට ලැබිලා ඒක ලැබිලා තින්නේ ලැබුණා මාර්ගවල ලැබිලා තින්නේ කොයි කාලෙද? බුද්ධෝත්පාද කාලයේ ධර්මයේ ශ්‍රවණය කාලයේ නිවන දක්වා ඉඳගෙන යනවා කාලය. ඒ වගේම ඒ වගේ කාලයක කලාවේ සාක්ෂි ලැබෙන ප්‍රදේශයක ඉපදිනවා. එහෙනම් අපි බොහෝම සතුටින් කරනවා. එහෙම භාවනාවක් ලෙස. එහෙම තියෙද්දී ඔය කටවල් වලින් කිව්වා නේද? මං තරම් කාලපන්දියක් නෑ මං තරම් නේද මටමමයි වෙන්නේ මං තරම් වෙන්නේ කිය. එහෙම කියවල නැද්ද? කියව කියව මං දන්නවා. මොකද ඒ කියන නිසිත සෝමනසේ හම්බුන්නේ නෑ කියලා මම හිතනවා. ඇයි ඒක ප්‍රහාණය කරගන්න බෑ. ආයෙ මම මතක් කරලා කාරණාවක් දෙන්න. අන්න ඉලෙක්ට්‍රොනික සෝමනස්සේ නැතිලා. මේක වරද ගන්න මම මේ ජීවිත උතුම් යහපතේ යොදවනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පාරමිච්ච කාලේ උතුම් ධර්මයේ පාරමිච්ච කාලේ මේ ජීවිතේ සාර්ථක කරගෙන සතර සුපත් කරගෙන සියලු දුක් කොට මහත් සතුටින් සැනසෙනවා කියලා නිසායි